කරුණ පිළිබඳි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං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 තස්සේ භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරතෝ සම්මා සම්බුද්දස්සේ චතුන්නං අරිය සත්‍යානං යත භූතං අදස්සන සංසිතං දීඝමන්දානං තාසුතාස්වේව ජාතිසු තානියේ තානි දිත්තානි භවනෙත්ති සමුහතා උච්ච ජින්නම් මූලං දුක්ඛංස නත්ථි දානි පුනබ්බවෝති අතිගරු පූජනීය ස්වාමිපාදෝත්තමයන් වහන්සේ ප්‍රගාఢ මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ වදාළ කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං කියා සඳහන් වෙන මහා මංගල ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීමටයි අපි දෙපක්ෂයේ සූදානම් වන්නේ. සතියක් පුරාම බෝධි පූජා, ධර්ම දේශනා ආදී ප්‍රතිපත්ති පින්කම් රසක් සිද්ධ කරගෙන එන්නේ අපවත් වේවදාල පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේගේ වර්ෂ පහක් කිරීම නිමිත්තෙන් කරන ප්‍රාප්තදානමේ පින්කමේ උදෙසයි. එනිසා අපි සමන්ත චක්කවාලේසු කියා දෙවියන්ට ආරාධනා කළාසේම පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේද මේ ධර්ම දේශනාවට සවන් දෙත්වා කියා ආරාධනා කරමි. මාත්‍රුකා කළ ගාථා දෙක දීඝනිකායේ මහා වග්ගයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ කයක් ගාථා දෙකක්. ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස කතනේ සඳහා වෙලාවක් මම ගන්නෙ නැහැ. කාලයේ කුට්ටිය ඇති බැවින් මේ මාත්‍රුකා කළ දේශනෙහි සාරවත් කොටස ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක් ධර්ම ශ්‍රවණය කරමින් පළපුරුදු වූ බල පිරිසක් බැවින් මේ මොහොතේදී භාවනාවකට සමාධියකට ධානයකට සමාපත්තියකට යෙදුනාසේම මේ ධර්මයට සමන් දෙත්වා කියා අපි ආරාධනා කරන අතර මේ ජනිත වන ආනිසංස ධර්ම බලයෙන් අප දෙපක්ෂයටම ධාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් පසෝපතෝ බෝධියෙන් ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන සාන්ත අමා මහ නිවන් සෝ පිණිස වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනි. චතුල්ලං අරිය සත්‍යානං යථා භූතං අදස්සනා සතරක්කෝ ආර්ය සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් නොදැකීම හේතුවෙන් සංසිතං දීගමද්දානං තාසු තාස්වේව ජාතිසු ප්‍රමාණාතික්‍රාන්ත දීර්ඝ සංසාරයේ ඒ ඒ જાතියෙහි උත්පත්ති මරණ වශයෙන් අවිද්දෙමි අවිද්දෙමු තානි ඒතානි දිත්තානි ඒ මේ සතරක් වූ ආරි සත්‍ය ධර්මයෝ දක්නා ලද භවනේති සමෝහතා භවෙන් භවයේතම ස්කන්ධ පංචකය ගෙනියන භවනෙත්ති නම් වූ තෘෂ්ණාව නැසන ලදී උච්චින්නම් මූලං දුක්ඛස්ස දුක්ඛයාගේ මුල උදුරා ගමන ලදී. නත්තිදානි පුනබ්බවෝ මින්මත්තේ පුනර්භවයක් නැත්තේය කියන එකයි ධාතා දෙකේ කෙටි තේරුම. මා පරිනිර්වාණ සූත්‍රය අති දීර්ඝ සූත්‍රයක්. බණවර 6කට වැඩි ප්‍රමාණයක් මේ මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් තිබෙනවා. මේ පිටාරදගත් බුද්ධ චරිතයක්. එවාගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙපක්ෂයටම ගතමන උපදේශ රාශියක් සම්පින්දණය වූ සූත්‍ර දේශනාවක් මහා පරිනිර්වාණ සූත්‍රය විශේෂයෙන්ම ගුණානුස්මරණ පින්කමක් බැවින් මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දහම් කරුණු බිඳක් ඉදිරිපත් කිරීම කාලෝචිත වෙනවා කියලා මා විශ්වාස කරනවා. මේ ධාතා දෙක දේශනා කොට වදාලේ කෝටි ග්‍රාම කියන ස්ථානයේදී. එතකොට මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භය මෙහිමයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 45ක් ඉරෙන්ද තියෙන කාලයේදී සදරානෝර ගිජ්ජකෝට පර්වතයේ වැඩ සිටියා. මේ අතරතේ රජදානෝර අගරජ වෙන අජාසත් රජතුමා සුනීද වස්සකාර මගධ මහා මාත්‍යන් දෙදෙනාගේ උපදේශ ඇතිව විශාලා මහනුවර ආක්‍රමණය කරන්න උපාය සැලසෙමින් සූදානම් වෙමින් සිටියා. ඒ කාලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සියල්ල විමසලා කරන සිරිත රජදරුවන්ගේ පැවතුණා. මේ රජතුමා සුනේද වස්සකාර මගධ මහා මාත්‍යන් දෙන්නට කිව්වා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න මගේ නමින් වඳින්න මේ සමේ විශාලා මහනුවර ආක්‍රමණය කරන්න මා බලාපොරොත්තු වෙනවා ඒක හරියනවද නැද්ද කියන එකත් අහන්න උනාසට දේශනා කරන වචනේ මට හරියට දැනගෙන ඉන්න. ඉතින් මේ සුනේද බ්‍රාහ්මණතුමා ගියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත. තමන්ගේ චාරිත්‍රානුකූලව සතර සාමයේති කතාකොට එකත් පසක වාඩි වී අදතුමාගේ පණිවිඩය කිව්වා. බුදුරජාණන් වහන්සේ සුනිද බ්‍රාහ්මණතුමාට මගධ මහා මාත්‍යාට කෙලින් පිළිතුර නොදී ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා. ආනන්දය මේ විශාල මහනුවර රජදරුවෝ 7000 අධ්‍යනෙත් ඉන්නවා මාණ්ඩලික රාජ්‍යයක් ඒ කාලේ ජම්බුද්දේශයේ තිබුණු තාමත්ම සසරේක රාජ්‍ය ඇත්තටම ඒ ලිච්ඡවි රජදරුවන්ටම අපරිහානීය ධර්ම හතක් දේශනා කරලා තියෙනවා. ඒ අපරිහානීය ධර්ම හතේ මේ ලිච්ඡවි රජදරුවෝ හිතා සිටිනවාද ආනන්දේනි කියලා අසා සිටියේ. එකක් ගානේ ඇසුව. ලිච්ඡවි රජදරුවෝ නිතර නිතර රාජ සභාවට එක්කාසු වෙනවද? එකක්. සමගියෙන් එකතු වෙනවද? සමගියෙන් නැගී හිතේ යනවද? සමගියෙන් රාජකාරී කටයුතු වල යෙදෙනවද? මේ දෙවෙනි කාරණය. වැඩිහිටි ලිච්ඡවි රහදරුවන් ගැන ගෞරව සම්ප්‍රයුක්තව සියත කීකරුව ඔවුන්ගේ උපදේශයන් අනුගමනය කරනවද තුන්වෙනි කාරණය. එවාගෙම ඒ රටේ කුල ස්ත්‍රී කුල කුමරියන් බලහත්කාරයෙන් කොළඹවා නොගන්නවද මේක පස්වෙනි කාරණය. එවාගෙම තුන්වෙනි කාරණේ වශයෙන් කච්චේතුව තිබුණ ඒ විශාලාමානෝර රාජ නීති නොපැනවූ දෙයක් නොපනවනවද පැනවූ දේ මනාව රකින්නවද එවාගෙම මේ විශාලා මහනුවරට එන යන සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට නිසිසේ ගෞරව සම්ප්‍රයුක්තව සලකනවද පැරණි කාලයේ පටන් විශාලා මහනුවර පූජන ස්ථානයන්ට දනුත් ඒ පූජා සත්කාර ගෞරව සම්මාන පවත්වනවාද ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතම දැනටත් ඒ ලිසි රජදරුවන්ගේ රජදරුවන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙනවා ඔවුන් කෙරේ මේ ගුණාංග හත පිහිටා තියෙනවා බුදුරජාණන් වහන්සේ අදාළ ආනන්දය මේ ලිච්ඡේ රජදරුවෝ මේ කියන අපරිහානීය ධර්ම අත හරියට පීඩා සිටින තුරු කිසිම රජකෙනෙකුට උන් ආක්‍රමණය කළ නොහැකි වෙනවා. හැබැයි මිත්‍ර ભેදේ නිසා එවාගේම පෙළඹවීම නිසා පුළුවන් වෙනවා. මේ කතාව හරියට සුනීද බ්‍රාහ්මණතුමා මගද මහා මාතතුමා හිතේ දරාගෙන ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතෙන් නෙවෙයි එකතර සමන්වාගතව හිටියත් ඒ රාජ්‍ය ආක්‍රමණය කළ නොහැකි වෙනවා. මිත්‍ර දේදයෙන් හා උපලාපණයෙන් කළ යුතු වෙනවා. ස්වාමීන් වහන්සේ අපි දැනගන්නම් කියලා හිතත්ව ගියා. රජතුමා කාරණේ පැහැදිලි කර දුන්නා. ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණ වික්ෂු සංඝයා වහන්සේටත් අපරිහානීය ධර්ම 41ක් දේශනා කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළ ආනන්දය මේ මුළුමා රජගහ නුවර අවට තියෙන සීලම සේනාසන වෙත පණිවිඩයක් දීලා මහා සංඝයාමේ උපස්ථාන ශාලාවට ගිජ්ජකෝට පාරවති උපස්ථාන ශාලාවට එක්කාසු කරන්න. ආනන්ද ස්වාමීන් වහන්සේට ඒවා ඊටම දක්ෂ ලෙස පුළුවන්. උනාසේ රහතන් වහන්සේලාගේ සහයෝගයෙන් සෙනසල ඒ සීලම පණිවිඩ මුළුමා රජගහ නුවර සමීප සෙනසුන් වෙත යවුවා. මහා සංඝයා ස්වල්ප වේලාවකින් රැස් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ උපස්ථාන ශාලාවට වැඩම කරවලා අනාගතය බලා අවුරුදු 5000 බුදු සසුන ආරක්ෂා වූ බැවින් අනාගතය බලා අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා. මානෙනි මගේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා යාවකී වංචමේ භික්ඛවේ භික්ඛු අබින්නම් සංනිපාතා භවිස්සන්ති අබින්නම් සම්නිපතිස්සන්තේ සම්නිපාත බහුලා විහෙරිස්සන්තේ බුද්ධිය වෙදික්කවේ වික්ඛූනම් පාටිකංකානෝ පරිහානි මගේ සංඥා නිතර නිතර නිතර එක්කාසු වෙනවා නම් එක්කාසු වීම බහුලව පවත්වනවා නම් සංඝයාගේ ශාසනයේ ගුරුදියම සිදු වෙනවා පිළිහිමක් වන්නේ නැහැ මේ පළමුවෙන්යි මගේ සංඝයා මේ භික්ෂූන් වහන්සේලා සමගව නිතර රැස් වෙනවා නම් සමගිව නැගී සිටිනවා නම් සමගිව සංඝකරණීය කරනවා නම් සංඝයාගේ දියුණුවක්මයි මා නොපැලෙව ශික්ෂාපද නොපනවනවා නම් පැලෙව ශික්ෂාපද නොබිඳනවා නම් පැලෙව ශික්ෂාපද ඒ අයුරින්ම ආරක්ෂා කරනවා නම් වික්ෂුන් වහන්සේලාගේ වෘද්ධියම දියුණුවම සිද්ධ වෙනවා චිර රාත්‍රාකුණ්‍ය සංඝ පිතෘන් වහන්සේලාට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම් උදාසේලාට අවනතව සමංගයගෙන කීකරුව කටයුතු කරනවා නම් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා කිරීමක් වන්නේ නැහැ. ඒ වගේම පුනර්භවය ගෙන දෙන නැවත නැවත සසර දික් වෙන මේ ආමෂ තෘෂ්ණාව සේනාසන ගැන සිව්පසය ගැන දායක කාර්කාදීන් ගැන ඇලීමෙන් යුතු පුනර්භවය ගැන දෙන තෘෂ්ණාව අත්තර දාලා වාසය කරනවා නම් ඊට වසඟ නොවනවා නම් ඒක භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවේ දොරටුවක්. ඒ වගේම යම්තා භික්ෂුන් වහන්සේලා තම යටේ ඉන්න සෙනසුනට එනවා යනවා නම් උන්වහන්සේලාට නිසිසේ කරුණාවෙන් මෛත්‍රියෙන් ආගන්තුක සත්කාර මැනවින් සිද්ධ කරනවා නම් එතෙක් භික්ෂුන් වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරීමක් වන්නේ නැහැ. ඒ වගේම ආරණ්‍ය සේනාසන ගැන සාපේක්ෂකව බලාපොරොත්තුෙන් ආරණ්‍ය වාසය ගැන සිත් නමාගෙන වාසය කරනවා නම් එතෙක් භික්ෂුන් වහන්සේලාට පිරීමක් වන්නේ නැහැ දියුණුවක් වෙනවා. මේ කරුණු හතක් පළමුවෙන් සප්තාපරිහානීය ධර්මයට දේශනා කළා. ඊළඟට භික්ෂුන් වහන්සේලා කර්මාරාම නොයනවා නම් ඒ කියන්නේ වැඩවල මේදී වාසය නොකරනවා නම් බස්සාරාම නොවනවා නම් කතා කර කරම කාලේ නොගෙනවා නම් නිද්දාරාමතාව හැවත් නිතර නිදා ගැනීම බහුල නොකරනවා නම් සංගලිකාරාම නිතරම පිරිස එක්කාශේලා අල්ලාප සල්ලාප කතාවෙන් කාලේ නොගෙවනවා නම් පාප මිත්‍රයන් ආශ්‍රය නොකරනවා නම් එවාගෙම පාපිච්ච කියන මේ ලාම කිච්ඡාවන් අත්තරදා වාසය කරනවා නම් එසේම ස්වල්ප වූ අධිගම ලාභයකින් නවතිනු නැතු ඉදිරියට බණ භාවනා වඩනවා නම් මේ කාරණා හතක් වික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවට හේතු වෙනවා අපරිහානීය ධර්ම හතක් වෙනවා. ඒ වගේම තවත් කරුණු හතක් වික්ෂුන් වහන්සේලා යම්තා සද්ධා සම්පන්නව තුනුරුවන් අදාමියෙන් වාසය කරනවා නම් පාපේට ලැජ්ජාවෙන් හිරිගුණේ පුරුදු කරනවා නම් පාපයට භයෙන් පොත්තාපේ පුරුදු කරනවා නම් එවාගෙම බහුශ්‍රත භාවයේ පුරුදු කරනවා නම් ආරබ්ධ වීරිය කියන උතුම් වීරිය වැඩි දියුණු කර ගන්නවා නම් උපක්කිත සතිතාව කියන සිහිය දියුණු කරනවා නම් ප්‍රඥාව කියන විදර්ශනා ඥාන වඩනවා නම් මේ කාරණා අත ලැබීමෙනොත් වික්ෂු සංඝයා වහන්සේගේ අභිවෘද්ධිය සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. දැන් කරුණු 21යි එවාගේම යන්තා භික්ෂූන් වහන්සේලා සති සම්බොජ්ජංගේ වඩනවන ධම්මවිචේ විරිය පීති පස්සාදි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග හත වඩනවන එතෙක් භික්ෂු සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරීමක් වන්නේ නැහැ කිය අපරිහානි ධර්ම හතක් එතනවා දාලා එවාගේම භික්ෂූන් වහන්සේලා යන්තා අනිත්‍ය සංඥා වඩනවන අනත්ත් සංඥා වඩනවන අසුබ සංඥා වඩනවා නම් ආදීනව සංඥාවක් වඩනවා නම් ප්‍රාණ සංඥාව හා විරාග සංඥා නිරෝධ සංඥා කියන මේ භාවනා කමඨාන් හත වඩනවා නම් ඒක භික්ෂූන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරීමක් වන්නේ නැහැ. දැන් කරුණු 35යි. ඒ වගේම යම්තා භික්ෂූන් වහන්සේලා එලිපිටත් ඇතිතනත් නැතිතනත් සබ්‍රාහ්මචාරීන් වෙත මෛත්‍රී කාය කර්මයෙන් උවටන් වෙනව කරනවා නම් මෛත්‍රී වඩනවා නම් ඇතිතනක් නැතිතනක් මෛත්‍රී වචනයෙන් උපකාර වෙනවා නම් ඇතිතනක් නැතිතනක් මෛත්‍රී සිතින් භාවනා මෛත්‍රී වඩනවා නම් සමාත් ලැබෙන යටපිරිසින් පාත්‍ර පරියාපන්න දෙයින් හරි සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදා හදා වළඳනවා නම් අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස බුජිස්ස විඤ්ඤුක්ත සත් අපරාමත්ත සමාධි සංවත්තිනක කියන මේ විදිහේ උතුම් සීලයෙන් සමානව වාසය කරනවා නම් ඒ වගේම උද්‍යව්‍ය ඥානයේව සම්මා දිට්ඨියෙන් සමානව වාසය කරනවා නම් මේ කාරණා හය නිසාද වික්ෂු සංඝයා වහන්සේගේ දියුණුව සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ කියලා අපරිහානීය ධර්ම හයක් එතන දේශනා කළා සියල්ල 41යි. මේ කර්ම 41 දේශනා කළ ප්‍රතාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මට යන්නට ඕනේ අම්බලාටික උයනට. එහෙමයි ස්වාමීනි කියලා අම්බලට්ටි කුයිනට වැඩියා. එතන රාජාගාර කියන රජදරුවන් විවේක ගන්න ශාලාවක් තියෙනවා. මෙතන වැඩ හිටියා. මෙතන වැඩ ඉඳගෙන වික්ෂු සංඝයා වහන්සේට සීලයයි සමාධියයි ප්‍රඥාවයි විමුක්තියයි කියන හතර ගැන විශේෂ අනුශාසනා පැවැත්වුවා. ඉන් අනතුරුව දේශනා කළ ආනන්දය මට වඳින්නට ඕන නාලන්දාවට. මේ වඩින ගමන් මඟ නාලන්දාව කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ ගුපන් ගමනේ නාලන්දාවට වැඩම කරවලා එහි බුදුරජාණන් වහන්සේ විවේකී වැඩි ඉන්න අවස්ථාවක සරියුත් මහ රහතන් වහන්සේ සමීපයට පැමිණ ගෞරව සම්ප්‍රයුක්ත වැඳලා කිව්වා ස්වාමීනි අතීතෙත් අනාගතෙත් වර්තමානයේත් භාග්‍යතුන් වහන්සේට සමාන ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ශ්‍රමණක් බ්‍රාහ්මනාදීන් අතර කවදාකවත්ම නැහැ ස්වාමීනි ඒ ගැන මා අතිශයින්ම මගේ ප්‍රසාදය පළ කරනවා කිව්වා අසවදාලා සාරිපුත්‍රයේ මේක සිංහනාදයක් නේ මේ සිංහනාදයේ පැවැත්මේ කවර අරමුණක් නිසාද ස්වාමීනි යම් කිසි නගරයක ප්‍රාකාරයක් තියෙනවා මේ ප්‍රාකාරයේ බලලෙකුටවත් ඇතුල් වෙන්න බැරි තරම් නැති තරම් සුරක්ෂිතව තියෙනවා ඉතින් මේ දක්ෂ නැනවත් දොරටුපාලයේ කල්පනා කරනවා මේ නගරයට මේ දොරටුවෙන් අර කිසිම තැනකින් සතුගොට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ යන්නේ නම් මේ දොරටුවෙන්ම යා යුතු වෙනවා කියලා නගරයේ සුරක්ෂිතභාවය අනුව එතුමා හිතනවා මේ දොරටුවෙන් තමයි සියල්ලෝම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ ඒ වගේ ස්වාමීනි මම තේරුම් ගත්තා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨාන වඩා සත්බොධ්‍යංග වඩා ලෝතුරා සම්මා සම්බුදු වුණා. අතීතයේ වැඩිහිටියේ සීල සත්ව සරුවක්යන් වහන්සේලා චේතසෝ උපප්‍රේත නම් වූ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨානයන් මනාව දිනුකොට සත්බොධ්‍යංග ධර්මයන් වඩා ලෝතුරා බුදුබාටපත් වුණා. අනාගතයේ මේ විදියයි. එනිසා ස්වාමීනි ඒ අතීතානාගත ලෝතුරා බුදුරයන් වහන්සේලාගේ සිත චේතෝපරිඥාණයෙන් මම දැකලා නෙමෙයි මෙන්න මේ අන්වයනුව මම තේරුම් ගත්තා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාස්ත්‍රවරේ මේ ලෝකේ කොතනකවත් නැහැ කියන එක මා හදපත්ලෙන් පිළිගත්තා කියන එක පහදා දුන්නා බුදුරජාණන් වහන්සේ එතෙන්දීද මහා සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ සම්බන්ධවම විශේෂ ධර්ම දේශනා පවත්වලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය මට යාගන්නට ඕනේ පාටලී ග්‍රාමය. පාටලී ග්‍රාමයට යන්නට ඕනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් මහා සංඝයාත් පිටත් පාටලී ග්‍රාමයට වැඩි. ඒ පාටලී ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේට පාටලේ ග්‍රාමයේ වාසයේ බෞද්ධයෝ නැවතුම් පොලක් හැටියට සලසා දුන්නේ සංඝාගාර ශාලා. ඒ වෙනකොට මේ සුනීද වර්ෂකාර මගධ මහා මාත්‍යන් දෙන්න මේ පළලොක් නුවර නිර්මාණය කරන කාලයේ පළමුවෙන්ම නගර ශාලාව නිමාවට පමුණවා තිබුණා. ඉතින් විශාල සෙනගත් එක්කාසු වන රාත්‍රී ධර්ම ශ්‍රවණයේට ඒ දවසේදී ඒ විශාල ගිහි පිරිසට දුස්සීල භාවය සහ සීලවන්ත භාවය ආදීනව ආනිසංස දේශනා කළා. ගෘහපතිවරුනි සීලයක් නැති උද්දලයාට ආදීනව පහක් ලැබෙනවා. එකක් තමයි අස්පන අපිට ධනෙ පිරිනවා. දෙවැන්න තමයි අප කීර්තිය වැඩෙනවා. තුන්වැන්න තමයි යම්කිසි පිරිසකට යාමේදී විසරදව යාකින් යා නැති වෙනවා මං කුබූතව මූණ අකුලවාගෙන දුර්මුඛෝ යා යුතු වෙන පිරිස්මෙදට යනකොට එවාගේම සීලයක් නැති පුද්ගලයා මරණාසන්න මොහොතේදී සිය මුලාවටපත් වෙනවා මරණින් මතු අපාගාමී වෙනවා ගෘහපතිවරුනි සීලයක් නොරකින්නකොට මේ ආදීනව පහක් ලැබෙනවා එවාගේම සීල සම්පන්නයාට ආනිසංස පහක් ලැබෙනවා පළමුවෙන්නේ සීල සම්පන්නයා අප්‍රමාදව තමන්ගේ දිනචර්යාවේ කටයුතු කරන බැවින් ධනයෙන් දාන්යෙන් යස ඓශ්වර්යයෙන් වැඩෙනවා. ඒ පළමුවෙනි ආනිසංස සීලවන්තයාට යහපත් කල්යාණ කීර්ති භාවය මුළු ලෝකෙ පැතිරෙනවා. දෙව්ලෝ බඹලෝ දක්වා පවා සීලවන්තයාගේ සීල් ගුණය ගැන ගුණ වර්ණා පැතිරෙනවා. සීලවන්තයා කවර හෝ පිරිසකට රජ පිරිසකට බ්‍රාහ්මණ පිරිසකට ශ්‍රමණ පිරිසකට කොතැනට ගියත් විසරදව නිර්භයව ඉරුජුව ඊට සහභාගී වෙනවා සීලවන්තයා මරණාසන්න මොහොතේදී මනා සීනුවණින් යුක්ත වෙනවා. සීලවන්තයා මරණින් මත්තේ නිදා පිබිදයක් මේ සුගති ලෝකයේ උත්පත්ති ලැබනවා. මේ විදිහට සීලයේ ආනිසංස පහ දේශනා කළා. මේ රාත්‍රී බොහෝ වෙලාවක් මේ සීලය පිළිබඳව දේශනා කළ තථාගතයන් වහන්සේ පිළිස පිටක් කළාට පස්සේ තමන් වහන්සේට නියමිත කාමරයක වැඩම කොට සමාපත්තියට සමවැදුණා. සමාපත්තියෙන් නැගී සිටිය වෙලාවේ දිවසට පෙනී ගියා මේ පාටලී පුත්‍ර නගරයේ වස්තු පරිග්‍රහණය කරන දෙවියන්. ඒ කියන්නේ දිවසට පෙනී ගියා තෞතිසාරස දෙවි දේවතාවෝ මේ පාටලී පුත්‍ර නගරයේ ආසය භූමියෙන් කරගන්නවා. මහේසාක්‍ය මහේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන මහේසාක්‍ය මහේසාක්‍ය රජ නැති ඇමති ආදීන්ට හිත් නැමෙනවා ගොඩනැගිලි ගොඩනගා ගන්න. ආ මධ්‍යම මධ්‍යම දෙවියන් වස්තු පරිධානය කරන කලින් මධ්‍යම රජ නැති ඇමති ආදීන්ට නිවෙස් මවා ගන්නට නිවෙස් ගොඩනගා ගන්න හිත නැමෙනවා. ඕමක ඕමක නැත්නම් අල්පේසාත්‍ය දෙවියන් වස්තු පරිධානය කරන ඉද්දෙන් මේ වගේම තුන්වෙනි පන්තියේ මිනිසයන්ට නිවෙස් ගොඩනගා ගන්න හිත පහළ වෙනවා. ඉතින් පසුදා උදේ පාන්දර ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය මම ඊයේ රාත්‍රියේ දිවසින් දැක්කා මේ පාතලේ පුත්‍ර නගරයේ අහසේ ඉඩම් වෙන් කර ගන්නවා දෙවි දේවතාවෝ. ඊයර විස්තරය සියල්ල පහදා දුන්නා. ඉතින් පසුදා උදේ පාන්දරම සුනීද වස්සකාර මගධ මහාමාත්‍යයන් දෙන්නේ ඇවිත් දානට ආරාධනා කළා. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේතේ ඒ දෙදෙනා ඉතා ගෞරවයෙන් දානවත්තු පරිත්‍යාගය කළා රජතුමා වෙනුවෙන්. දන් වළඳන අවසානයේදී ධාතා තුනකින් ධර්ම දේශනාවක් අදාළා. යස්මින් පදේශේ කප්පේතේ වාසම්පන්දිත ජාතිකෝ සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ යම් ප්‍රදේශයක නලවත් මිනිසෙක් වාසය කරනවා නම් එහිදී සිල්වත් සසුන් බඹසර ඇතිරින උතුමන්ට දානයක් දෙනවා නම් යාතත් දේවතා සුන්තාසං දක්ඛින මාදිස තාපෝජිතා පූජයන්තේ මානිතා මානයන්ති නම් එහි අතිග්‍රූත දෙවියන්ද පින් පැමිණවීම ඒ දෙවියන්ගේ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ලැබෙනවා තතෝනං අනුකම්පන්තේ මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රා නිපස්සති එසේ දෙවියන්ගේ අනුකම්පාව නිසා අවශ්‍ය පුත්‍රයෙකුට අකදාන්න දෙමව්පියන් වගේ ඒ පින් දෙන පින්වතුන්ව යහපින් ආරක්ෂා කර ගන්නම දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගැනීම හැමදාම දියුණුවක් වෙනවා කියන එක පාදා දුන්. ඒ වගේම දඹදිව බුද්ධ ශාසනය තියෙනතුරු අගනුවරවන්නේත් මේ පාටමේ පුත්‍ර නගරයයි කියන එක පාදා දුන්. යන්දාසක මිත්‍ර ભેදේ නිසා මේ නගරය අහිමි වෙන්න පුළුවන් එතෙක්ම මුලමා ජම්බුද්දීපයේ වලිපතේ කියන වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට නැත්නම් අගනුවර හැටියට මේ පාටලිපුත්‍ර නගරේ පවතිනවා කියලා දේශනා කළා. එදා සුනීල වාසකාර දෙන්නට අවශ්‍ය වුණ බුදුරජාණන් වහන්සේ පිටත් ඒ වටන දොරටුවට ගෝතම ద్వාරයේ නම් තබන්නේ ගංගානංගයෙන් එතරන තොටුපුවට ගෞතම තීර්ථය කියලා නම් තබන්ට ඕන වුණ ඒ විදිහටම නම් තැබුවා ගෞතම ద్వාරය ගෞතම තීර්ථය ගංගානං ගඟ පිරීලා ඉතිරිලා යනවා බොහෝ දෙනා ගඟෙන් එතර වෙන්න උරුපාරු සූදානම් කරනවා බුදුරජාණන් වහන්සේ අභිඥා බලයෙන් මහා සංඝරුවනත් එක්ක සෙනෙයකින් එගොඩට වැඩියා ගල්ලා ප්‍රීති වාක්‍යයක් ත්‍යාහිතියා ලෝකවාසී ජනතාව එතර වෙන්න උරුපාරු ආදනවා සසර දුකෙන් එතර වුණා උත්තමයන් වහන්සේලා නැවත මේවා ගොරුපාරුව අවශ්‍ය වන්නේ නැහැ කියන කුණවාසේ පහදා දුන්නා. ඊළඟට වැඩියේ කෝටි ග්‍රාමයේ මාත්‍රුකා කළ ධාතා දෙක ඇතුළු ධර්ම දේශනාවක් කෝටි ග්‍රාමයේදී දේශනා කළා. කෝටි ග්‍රාමයේදී උදාසේ පහදාවදාලේ ආරි සත්‍ය දේශනාවයි. චතුල්ලම් වික්කේ අරිය සත්‍යානං යථා භූතං අනනුභෝධ අපටිවේදා ඒවමිදං දීගමද්දානං සන්දාවිතං සංසරිතං මමංචේව තුම්මා කංචේ මාන්නේ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන චතුරාරි සත්‍ය ධර්මය තත්වාකාරයෙන් අවබෝධ නොකිරීම නිසා මටත් ඔබ සැමටත් මේ දික්සසට ඇවිදින්න සිද්ධ වුණා මාන්නේ අද ඒ චතුරාරි සත්‍ය දැකගත්තා සතර ගමනට හේතුන තෘෂ්ණාව නැස්නා නැවත පුනර්භවයක් නොවනසේ සාන්ත නිර්වාණය ආબોධ වුණා කියන කුණාසේ ඒ දේශනෙන් පහදා වදාළා. ඉන්වලතර ආනන්ද ස්වාමීන් වහන්සේ අමතවදාලා ආනන්දය මට අද වඩින්නට ඕනේ විශාලා මහනුවර. විශාලා මහනුවරට වඩිනවා කියලා වැඩි. මේ වඩන ගමනේදී අම්බපාලි වනයේට වැඩියා. ඒ කාලේ අම්බපාලි වනය විවේකකාමී උතුමන්ද සුදුසුසේ විවේක ස්ථානයක් ලොකු අඹ වනයක්. ඉතින් මේ අඹපාලි වනයේ වැඩ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට ඉතා විසිතුරු ධර්ම දේශනාවක් හොඳ යානාවලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බණ ටිකක් අහලා පසුදින දානෙට ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ කිවසා වදා. එතුමිය වැඳ නමස්කාර කොට පිටත් වුණාට පස්සේ ලිත්ති ලිත්ති රජදරුවා ආවා. මේ රජ දරුවන් එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට නියම කළා මහණෙනි කෞතුසාවේත දෙවියන් නොදැක්කනම් මෙන්න මේ ලිත්ති රජ දරුවන් වෙත බලන්නයි නිල් පාට කහ පාට සුදු පාට රතු පාට ශරීර වර්ණ එවාගේම ඇඳුම් පැළඳුම් වර්ණ යාන වාහන වර්ණ වලින් දෙව් පිරිසක් වාගේ එනවා යානාවල මේ අතර අම්බපාලි මුණ ගැහිලා අම්බපාලි කිව්වා ආරි පුත්‍රයනි මම අද ලෝතුරා බුදුරජාණන් වහන්සේ දායක ආරාධනා කළාම මම ජයගත්තා. දෙතේ රාදරුව පුදුම වුණා. ඒ පිරිසක් ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පසුදින දායක ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ අදාළ දාන ආරාධනයක් බාරගෙන අවසానයි. අසුරුසලක් ගාලා කිව්වා අපි අම්බපාලයට පෙරදුනා නේද කියලා. ඉතින් පසුදින උදෑසන අම්බපාලයේ තාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රණීත දාන වක්‍රියෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දන් දීලා ඒ අම්බපාලයේ අඹවණේම පිටින්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සංඝ සතු කොට පූජා කළා. බුදුරජාණන් වහන්සේ තෙන්දී සීල සමාධි ප්‍රඥා විමුක්ති ගැන වැඩිපුර ධර්ම දේශනා පැවැත්තුවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය අපි යන්නට ඕනේ නාදිකාවට. නාදිකාවට වඩින්නට ඕනේ. ඉතින් නාදිකාවට වැඩියා. දින්දකාවසත කියන ගඩලින් කළ ආවාසයක් තියෙනවා මෙතන තමයි නැවතුම් පොළ. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දින්දකාවසතේදී භික්ෂු සංඝයා වහන්සේට විශේෂ දේශනාවක් කළා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇසුවා ස්වාමීනි මේ නාදිකාවේ උපසාල්ල කියන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේගේ පුනරභවය කුමක්ද? නන්දා කියන භික්ෂුණීන් වහන්සේ නමක් අපවත් වුණා. එවාගෙම සුදත්ත කියන උපාසකතුමේ සුජාතා කියන උපාසිකාතුමියක් අපවත් කලවිය කළා. ඒ එක්කන්ගේ පුනරභවය කොහොමද? එවාගෙම ස්වාමීනි මේ නාගිකාවේ කකුද කියන උපාසකතුමිය සංගේ පුනර්භවය කොහොමද? ඒ වගේම ස්වාමීන් මේ නාදිකාවේ අකුද කියන උපාසකතුමිය කාලිංග උපාසකතුමා නිකට උපාසකතුමා කටිස්සබ උපාසකතුමා එවාගෙම තුත්ත උපාසකතුමා සන්තුත්ත උපාසකතුමා භද්‍ර උපාසකතුමා සුභද්‍ර උපාසකතුමා මේ අත කලොරේ කළා මේ අත ප්‍රතිපත්ති කෙරුවා ඒ අතගේ පුනර්භාමයේ මොකද්ද බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නා. ශාලකේන භික්ෂුන් වහන්සේ රහත් වෙලා පිරිණිවුණා. නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා බඹලෝ උපන්නා. සුදත් උපාසකතුමා සකදාගාමී වුණා. සුජාතා උපාසිකා තුමිය සෝවන් වුණා. අනිත් සියලුම දෙනා අනාගාමීලා සුද්ධාවාසී උපන්නා. ආනන්දය මේ විදිහට පරලෝ යන යන අය ගැන මගෙන් අහන්න ගියොත් ඒක කාලේ ගෙවා දැමීමක් නිෂ්ඵල දෙයක්. මම දෙනවා කඩපතක්. මෙන්න මේ කඩපත මනමින් තේරුම්ගෙන තම තමා ලද අධිකම ලාභයන් මරණාසන්න මොහොතේදී ප්‍රසිද්ධව ප්‍රකාශ කරන්න මම අවසර දෙනවා. ඒ මොනවාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදේවත් අදපත්යෙන් බුදුගුණ පිළිගැනීම. ධර්ම රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේවත් අදපත්යෙන් දහම් ගුණ පිළිගැනීම. සංඝ රත්නය ගැන අවෙච්ච ප්‍රසාදයවත් සංඝ රත්නය ගැන හදපත්යෙන් පිළිගැනීම ඒ වගේම ශික්ෂා ප්‍රතිපatti ගැන කියන්නේ ආරිතාන්ත සීලය ගැන හදපත්යෙන් පිළිපිතා සිටීම ආනන්ද මෙන්න මේ කරුණු හතර යම් කෙසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී කෙනෙකුට ස්ථීර වශයෙන් පිළිපෙනවනම් එතුමා මරණාසන්න මොහොතේදී වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සුවනක් පිරිසේ කාට නම් ප්‍රසිද්ධව ප්‍රකාශ කිරීමට මම අනුමත කරනවා. අරිහත්ත්වයටපත් වුණා නම් එහෙමයි අනාගාමුණා නම් එහෙමයි සකදාගාමුණා නම් සෝවාන් වුණා නම් කිසිම වරදක් නෑ මරණාසන්න මොහොතේදී මේ සමාජයේ ප්‍රකාශනය කරලා ඒ සමාජයේ නිවන අරමුණු කරගන්නම අවසර දෙන්න. මේකට කියනවා ධර්මාදාස කියලා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය කියන මේ කාරණා හතර වැඩිපුර ධර්මදේශනා වශයෙන් පැවැත්තුවා. ඊළඟට තථාගතයන් වහන්සේ දාල ආනන්දය අපි වඩින්නේ දේළුව ගමට. මෙන්න 45 වෙනි වස්සාන කාල අවස්ථාව. දේළුව ගමට වැඩියා. දේළුව ගමේ තියෙන තෙනසුණක් ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝයාට නියම කළා මහණෙනි මම මෙතනවත් එළඹෙනවා මේ භික්ෂු පිරිසත් කැමැති කැමැති තැන්වල සුදුසු පරිද්දෙන්වත් එළඹෙන්දයි කියලා විධාන කරලා බේලුවගාමී වස් එළඹුණා. මේ තමයි 45 වෙනි අවුරුද්ද. හැබැයි මේ වස් එළඹුණා වගේම උන්වහන්සේට ඊ타මත්ම දරුණු ලෙස කප්පාකේසාර රෝගයක් ඇති වුණා. මේ දැම් පිරිනුවම් පායි දැම් පිරිනුවම් පායි කියන තරමට උස්සන්න රෝගයක් ඇති වුණා. සබ්බේ රජතුමාත් ආවා උපස්ථාන කරන්න කැපකරු කෙනෙක් හැටියට එතුමා උපස්ථාන කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට මානසික වශයෙන් විශාල වේදනාවක් ඇති වුණා. අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනම් පාවිදෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අද පිරිනම් පෑම වටින්නේ නැහැ. වික්ෂු සංඝයා වහන්සේට ගෘහස්ත බෞද්ධයන්ට ධර්මානුශාසනාවක් කළවනේ මා පිරිනම් පාන්නේ. කියලා සමාපatti සමයදුණා. අරියත් ඵල සමාපatti සමයදුණා. නිරෝගී අතිශයින් සත්‍යමත් රූප කලාප අපේ සිතේ තේනවා රූප පොදුවන සිත් 75ක් මේ පොදුවේ ගන්නවා නම් රූප පොදුවන සිත් 75ක් තියෙනවා ඒ කියන්නේ දෙපස් විඥාන 10යි මනෝ ධාතු ත්‍රිකයයි ඇර ඉතිරි සිත් 75ම රූප පුදිනවා. ඒ රූප පුදන සිත් අතරේ මේ අරිහත් ඵල චිත්තයේ සමාන නිරෝගී රූපයන් උපදවන විනිසිතක් නැහැ. ඒක නිසා අර බිහෙත් ඖෂධයට වඩා අරිහත් ඵල සමාප්‍රත්‍යේ බහුල කෙරීමේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සානිය පෙළේ එදා විහාරයේ පිටිපැත්තේ වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්ද උණු පංචකක් පහසුවෙන් අනේ ස්වාමීන් මට දිශා විදිශා තේරුම් ගන්න බැරි තරම් මගේ හිත වික්ෂිප්ත වුණා අනේ ස්වාමීන් ධම්මත ස්වල්ප අස්වසිල්ලක් වුණා භාග්‍යතුන් වහන්සේ සනීපාතට හැදිච්ච ගැන නෑ ආනන්ද අද පින්නම් පානේ නෑ මම තමා සංඝයාට කියතු උපදෙස් තියෙනවා කියලා උන්වහන්සේ උණු පංච පහසු වෙලා දාසෝයටපත් වුණා දේව ගමේ කැමැතිතාක් වාසය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය අපි යමු තාපාල චෛත්‍යයට. මේ තාපාල චෛත්‍යයට වැඩිය. තාපාල චෛත්‍යයට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආසනයක් පනවා දුන්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සතර ඉරිදිපාද ගැන විශේෂ දේශනාවක් පැවැත්තුවා. ආනන්දය යම් කෙනෙක් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාද හතර භාවිත සුභාවිත කරලාද නම් කල්පයක් කරේ කල්පාවශේෂයක් කරේ ජීවත් වෙන්න පුළුවන් කල්පය කියන්නේ ඒ කාලේ පරමාසාරුද 100 කල්පාවශේෂ කියන්නේ 120 ආනන්දය සතාගතයන් වහන්සේ විසින් සතර ඉර්ධිපාද ධර්ම භාවිත සුභාවිත කළා කියන සතාගතයන් වහන්සේ කැමතිනම් ආයුෂ් කල්පේ හෝ ආයුෂ් කල්පාවශේෂයක් හෝ ජීවත් වෙන්න පුළුවන්. තුන් වාරයක් මේව ප්‍රකාශ කළා තුන් වාරයේම ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැරි වුණා. උනාසේගේ සිත විසිරී ගියා ආරාධනා කරන්න සිහිය ළඟ සිටියේ නැහැ. මාරාවර්තය. බුදුරජාණන් වහන්සේ අදාළ ආනන්දය දැන් එන සුදුසු තැනකට යන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තේන තෙක්මානේ ගහ කුණට වැඩලා වාඩි වුණා. ඒ අතරත වසවතදී පුත්‍රයෙක් ආවනේ. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ උභාසේදා බුදු වෙන දවසේ කිව්වානේ මම ධර්ම පිරිනුවම් පාන්නේ නැහැ. මට භික්ෂු සංඝයා වහන්සේ ව්‍යාප්ත ප්‍රතිබල ධර්මදර විනයදර සාසනීය ජනයන් සමර්ථ භික්ෂු පිරිසක් ඇති වෙන තුරු මම පිරිනුවම් පාන්නේ නැහැ. දැන් අද ඔක්කොම සම්පූර්ණයිනේ. දැන් පිරිනුවම් පාන්නේ. ඒ වගේම උභාසේ කිව්වනේදා භික්ෂුණී සංඝයා උපාසක පිරිස, උපාසිකා පිරිස, වික්ත, විසරද, ධර්මදර, විනයදර ප්‍රතිපත්ති ගරුක බුදු සසුන දිවට පවත්වන්න සමර්ථය පහළ වෙනතුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා කියවනේ. දැන් ඒ සියල්ල සම්පූර්ණයි නේ. එනිසා පිරිනිවන් පාන්න. මෙන්න ආරාධනය. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ වදාලා වසාපී පුත්‍රය ඔබේ ආරාධනයේ මට කමක් නැහැ. මම දැන් නුඹව දවසකින් පිරිනවෙනවා. තව තුන් මාසයකට තථාගතයන් වහන්සේ වැඩෙන්නේ දින 90යි. ඔබ අල්පෝත්සවයෙන් දෙකීලා මාර්යා පිටත් කෙරුවා. මේ අවස්ථාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සතෝ සම්පජාන කාර්යව ආය සංස්කාරාත්තරය. මොනවද ආය සංස්කාරාත්තරය කියන්නේ? අද පටන් ඉදිරි කාලයේදී අරිහත්ඵල සමාපත්තියේ සමාදින්නේ නැත කියන අදිෂ්ඨානයයි. යම් හේතුන් අරිහත් ඵල සමාපත්තද සමාධි සමාධියට යන තව අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. පරමාස අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. අරිහත් ඵල සමාපත්තිය අත්හැරීම නිසා දවස් 90කට ජීවිත කාල සීමාව සීමිත වුණේ. අවසාස්කාර සීමිත වුණේ අරිහත් ඵල සමාපත්තිය සමාදින්නේ නැහැ කියන මේ අදිෂ්ඨාන නිසායි. ඒ වෙලාවේ මහා පොළොව කම්පා වුණා. දසදහසක් සත්වලම කම්පා වුණා. බිහිසුණු අකුණු පිපුරුණා. ඊ타මාත්ම බිහිසුණු දේවා සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ තැතිගත්තා. වාමාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා අනේ ස්වාමීනි මා බියකරු භූමි කම්පාවක්. එවාගේ මා බියකරු ഘോഷණිය ഘോഷාවක්. අතුණා මොකද ස්වාමීනි මේ පොළොව කම්පා වුනේ? ආනන්දය පොළොව කම්පා වෙන කරුණු අටක් තියෙනවානේ. මේ මහ පොළොව රැඳී තියෙන්නේ ජලයේ උඩ, ජලය රැඳී තියෙන්නේ වාතයේ උඩ. ඒ වාතය කලඹීමෙන් ජලයක්, ජලය කලඹීමෙන් පොළොවක් හිතෙනවා. නැත්තම් කම්පණය වෙනවා. මේක කාරණය. ඊර්ති සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් හරි, දෙවියන් බ්‍රාහ්මණයන් හරි ආපෝකසින සමාපත්තියේ සමයදිලා මේ මා පෘතුයේ ජලය මතු පිට ආවෙන්ද හරිමින් සල්වකාන්තා කරන මේ දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ පස්චිම භවයක බෝසතාණන් වහන්සේ නමක් සතෝ සම්පජාන කාර්යයේව මෞකස ප්‍රතිසන්දි ගැනීමේදී පොළොව කම්පා වෙනවා. සතෝ සම්පජාන කාර්යයේව මෞකසෙන් දීගෙන දවසේ පොළොව කම්පා වෙනවා. ලෝතර බුදු වෙන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ධම්සක් දේශන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ආයසංස්කාරත් පරිණ දවසේ මහා පොළොව කම්පා වෙනවා. පිරිනිවන් පාවදාන 16 මහ පොළොව කම්පා වෙනවා. ආනන්දය මෙන්න මේ කාරණා අතල් පෘථිවි කම්පනයේ සඳහා සිද්ධ වෙන්නේ හේතුවට. ආනන්දය මේ ලෝක ධාතුවේ තියෙනවා අභිඝාතන කියලා කරුණු අටක්. අභිඝාතන මේවා විස්තර කරන්න කාලේ මදි වෙන්න පුළුවන් ලාංඡනීය වශයෙන් අපි මතක සබා ගන්න ඕනේ. ඒ කියන්නේ ඥානෝත්තරික යෝගාවචරය නුවණින් වැඩි යෝගාවචරය තමන්ගේ ශරීරයේ කේසා ලෝමා ආදී කොට්ටාසයක් කසල භාවනා වශයෙන් හරවනවා කසල භාවනා වශයෙන් හරවලා බාහිර අරමුණකින් ප්‍රතිභාග නිමිත් උපදවාගෙන උදා ඕදාරමුණේදී ඥාන ලබනවා ඒකට කියනවා අජ්ජත්තං රූප සංඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සවන්න දුබ්බන්නානි මෙන්න පළවෙනි අභිභායතේ ඒ කියන්නේ තමාගේ ශරීරයේ කසින භාවනාවක් කළා. බාහිර අරමුණකින් ප්‍රතිභාව නිමිත්ත ලැබුවා. ඒ සිතාම කුඩා. ඊටාම කුඩා කලානදී තරම් කුඩා ප්‍රතිභාව නිමිත්තේ නම් ඥාන ලැබනවා. එවැගේම තමාගේ ශරීරයේ භාවනා පටන්ගෙන බාහිර අරමුණකින් ප්‍රතිභාව නිමිත්ත ලබා ගන්නවා විශාල අරමුණක්. විශාල අරමුණකින් විශාල ප්‍රතිභාව නිමිත්තකින් ඥාන ලැබනම් දෙවන්නයි. තව කෙනෙක් බාහිර අරමුණකම කසින භාවනා වඩලා බාහිර කසින නිමිත්තකින් ධ්‍යාන උපදවා ගන්න කුඩාම කුඩා අරමුණකින් හතරවැන්න බාහිර අරමුණකින් ධ්‍යාන මේ ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන මාත් අරමුණක් නිමිති කරගෙන ධ්‍යාන උපදවා ගන්න මෙතන හතරයි එවාගේම නිල් පාට අතිශයින්ම නිල් පාට අරමුණේදී නිවන කසිනිය වඩා ධ්‍යාන ලබනවා මේක පහ කහම කහපාට දිලිසෙන කහපාට අරමුණේ ඥාන ලැබෙනවා එක හයි වෙන්නේ. ඒ වගේම සතුම රතු පාට අතිශයින් දිලිසෙන රතු පාට අරමුණේ ඥාන උපදවනවා මේකක් වෙන්නේ. ඒ වගේම සුදුම සුදු පාට දිලිසෙන සුදු පාටක් නිමිති කරගෙන ඥාන උපදවනවා මේකට වෙන්නේ. මේ වාට කියන අභිභායතනාට ආනන්දේ තථාගතයන් වහන්සේ මේවා සුභාවිත සුභාවිත කළා කියලා. ඒ වගේ ආනන්දය විමෝක්ෂ අටවෙනි ලෝකේ තියෙනවා. මොනවද මේ විමෝක්ෂ කියලා කියන්නේ? විමෝක්ෂ කියලා කියන්නේ අර වගේම ධ්‍යාන ලබන ප්‍රමාතක්. තමාගේම ශරීරයේ කසින වඩලා ධ්‍යාන උපදවන. බාහිර අරමුණේ කසින වඩලා ධ්‍යාන උපදවන. සුභ පරම අරමුණේ ධ්‍යාන උපදවනවා. ආකාසානංචයතනේ විඥානංචයතනේ ආකින්චඤ්ඤයතනේ නේ සංඥා නා සංඥාතනේ කියන සමාපත්තිය හතරක් උපදවනවා සංඥා වේදේත නිරෝධය කියන නිරෝධ සමාපත්තිය සමාදිනවා මේ ආදත කියනවා විමෝක්ෂාට මේවා තථාගතයන් වහන්සේ පුරුදු කළ තියෙනවා එවැනිම ආනන්දය තථාගතයන් වහන්සේ මේ ඉරිදීපා ධර්මයන් මනමින් භාවිත ස්වභාවිත කරලා තියෙන බැවින් කැමැතිනම් තථාගතයන් වහන්සේ කල්පයක් වූ කල්පාවශේෂයක් ජීවත් වෙනවා. නමුත් අද තථාගතයන් වහන්සේ පින්වන්තයම තාල් සංස්කාර අත්හැරියා කියන එක ප්‍රකාශ කරනවා. ගෞතම නිග්‍රෝධයේදී එවාගෙම සීතවනයේදී තපෝදාරාමයේදී ඉසිගල් ඉසිගිලි පාර්ශයේදී එවාගෙම සප්පසන්දික සබ්බාරයේදී තවත් මේ වාගේ අධිධානුවර තියෙන විශාල ප්‍රසිද්ධ ධ්‍යානස්ථානෝදි මා මේ බව ප්‍රකාශ කළා කියලා. මේ වගේම මේ විශාලා මහනුවර උදේනිය චෛත්‍ය, තාපාල චෛත්‍ය, උදේනිය චෛත්‍ය, ගෝතමක චෛත්‍ය, සත්තම්බ චෛත්‍ය, බෞද්ධක චෛත්‍ය, සාරන්නද චෛත්‍ය මේ කියන සාපාලේ චෛත්‍ය මේවා ස්ථානවලදී මම මේ ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඔබට එදා තේරුම් ගන්න බැරි වුණා. දැන් ඉතින් මම අමාරු දෙයක් නැවත වළඳන්නේ නැති නිසා මේ ආරාධනය මත පිළිගත නොහැකි වෙනවා කියන එක පාදා දුන්නකොට උන්වහන්සේ අඬන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්දය හේතුන් රටගා සීල සංකත ධර්මයන් අනිත්‍යයි සංකත කටිච්ච සමුප්පන්නයි කාය ධර්මයි වාය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි නේද අල්ලතෝ කිව්වා නේද සබ්බේහි පියෙහි මනාපේ නානා භාවෝ විනා භාවෝ කියලා. දැන් අඳන් දෙපා. ඔබ යන්දාසක යන්දාසක භාවනා පටන් ගන්න ඔබට එක මාසෙදී හරියටේ සාක්ෂාත් වෙනවා කියලා හිත සැලසුවා. භාගතුන් වහන්සේ ඒ අවස්ථාවේදී මහවන කූටාගාර ශාලාවට වැඩම කරවලා මහා සංඝ රත්නයේ විසිතුරු ධර්ම දේශනාවක් වදාළා. මේ චතුර ධර්ම දේශනාවේ අගතතුන් වහන්සේ අනුශාසනාවක් කළා. පරිපක්ඛෝ වයෝ මයං පරිත්තම්මම ජීවිතං පහායවෝ ගමිස්සාමි කතම් මේ සරණමත්තුනෝ. මගේ ආයුෂ ධම්මෝ පුරවා ගින් කියනවා. මට දැන් පිරිනුවන් පෑමට කාලයේ සමීප වේ තේනවා මගේ සිහිතම අදාගත්තා. අප්පමත්තා සතිමන්තෝ සුශීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත මල්ල අප්‍රමාද නෙව් සීල සම්පන්න වෙව්. සමාධි භාවනා වඩව්. ප්‍රඥා වඩව්. තමන්ගේ සිත ආරක්ෂා කරගනිව්. යෝයිමත්මින් ධම්ම විනය අපමත්තෝ විහෙසතේ සහායාති සංසාරං දුක්ඛසංසං කරිස්සති යම් කෙනෙක් මේ බුදු සසුනේ මන සිහිනුවණින් වීරිය වඩනවා නම් දුක් කෙලවර කිරීමෙන් ලැබෙන අමා මහ නිවන සාක්ෂාත් වෙනවා මේ මුන් වාසය අනුශාසනා කරලා එදත් ආපාදා වදාලා ඛණ්ඩදානි විච්ඡේ ආමන්ත්‍යාමි හෝ වා ධම්මා සංඛාරා සමාදේන සම්පාදේත මාන්දං අන්තිමාවත් ප්‍රති අමතනි සංස්කාර නැතන වැලසනේ සුළුයි එනිසා අප්‍රමාදව ප්‍රතිපත්‍ය සම්පාදනය කරත්වා මානි මාස තුනක් ජීතන තථාගතයන් වහන්සේ පිරිනවම් පානවා කියන එක පහදා දුන්නා. නැවත තථාගතයන් වහන්සේ ඒ මහා වන කූටාගාර ශාලාවෙන් පිටත් වෙලා තමන් වහන්සේ පාවානෝර බලා පිටත් වෙන්න සූදානම් වුණා. මේ යන ගමනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වික්ෂු සංඝයා වහන්සේට ඒ ඒ තන සීල සමාධි ප්‍රඥා ගැනම විෂිතුරු ධර්ම දේශනා පැවැත්තුවා. එවාගෙම සතර සතිපට්ඨාන ගැන විශේෂ දේශනා පැවැත්තුවා. සතෝ සම්පජාන කියන පද දෙක ගැන විශේෂ දේශනා පැවැත්තුවා. එවාගේ බුදු සසුන চিරත් සිතේද පැමිණීම සඳහාම මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුයි කියා විශේෂ දේශනාවක් පැවැත්වුවා. මේ පළාතෙන් පාවා නුවර චුල්ල කම්මාර පුත්‍ර තුමාගේ අම විලට වැඩි. එතුමා කාරංචේලා පසුදින දානට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේට අන්තිම දාණය දෙන්න කල්ප ලක්ෂයක් මෙතුමා පෙරම් පුරාගනාව කෙනෙක් සුජාතා සුදු දේවි වගේ. මෙතුමා සෝවාන් මාර්ගඵලාදී කෙනෙක්. පසුදින ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇසුවා ස්වාමීන් වහන්සේ වහන්සේට කොයි කොයි විදිහේ ඖෂධීය දානයක් මම සම්පාදනය කළ යුතුද ආනන්ද ස්වාමීන් වහන්සේ ආයුර්වේද ගැන හොඳට දන්නවා. උන්වහන්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන ඖෂධීය ආහාරයක් සම්පාදනය කරන්න උපදෙස් දුන්නා. ඒකට කියන්නේ සූකර මද්දවය. සමහර කෙනා ලපටි ඌරන්ගේ මසක් කියලා. ඒ විදිහේ දෙයක් නෙවෙයි. මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන කප්පාකේසාර රෝගීන්ට සත්‍රාය වෙන ඖෂධීය ආහාර විශේෂයක්. මේ තුන්ද කරෝවාර් පුත්‍රයා මේ වෙනුවෙන් පෙරම් පුරාගෙන ආව කෙනෙක් එතුමා මේක බොහොම ගෞරවයෙන් පිළිගෙන සූකර මද්දවේ සහ සෙසුදාන වස්තු සම්පාදනය කළා. පසුදින දානක වැඩම කළ තථාගතයන් වහන්සේ තුන්ද කර්මාර පුත්‍රතුමාට පාදා දුන්නා සූකර මැදේ මත පමණක් පිළිගන්වන්ට ඉතුරු තිබුණොත් ඒවා කිසි කෙනෙකුට නොදේ පොළවේ වලදාන. වෙන කෙනෙකුට ඒක දිනවා ගන්න බෑ මොකද අර බුදු වෙන දවසේදී මෙන්න දසදහසක් වල දිව්‍ය ලෝකවල දෙවි දේවතාවෝ දිව්‍ය අමෘතය මේ දානෙට එක්කාසු කරලා තියෙනවා. කාටවත් දිරවන්ට බෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේට හැර. සසු දාන වස්තුවේ සසු භික්ෂුන් වහන්සේලාට දන් දුන්නා. ඉන් දානානුමෝදනා දේශනා කරලා එතනින් පිටත් වුණා ආනන්දේ අපේ වගේම කුසිනාරා නුවරට. මේ කුසිනාරා නුවරට වඩන ගමනේදී අදෝතනක් තරම් කැටි දුර ප්‍රමාණය 25ක් තැනක තරම් නවතින්නේ සිද්ධ නමුකද බුදුරජාණන් වහන්සේට රෝගේ උස්සන්න වුණා. ඇත්තට සමහර කෙනෙක් කියන සූකර මද්දමේ ගත්ත නිසා රෝගේ උස්සන්න උනේ කියලා. ඒක නෙමේ සත්‍යතාවය. ඒක අනිවාර්යයෙන් සිදුවෙන රෝග සමුත්ථානයක්. දාසේ දා රෝගාතුර වෙනවමයි. උදාසගේ අන්තිම රෝගයයි ඒ සූකර මද්දවය නිසා වේදනාව දරාගත හැකි වුණ ඖෂධීය ආහාරයක් නිසායි. ඉතින් මගෙන් මඟට උන්වහන්සේ ගිරේත වෙලේ බොහොම අපහසුයෙන් සමාපatti සමනොවැදී පාගමනින් වැඩිය. දහකුල වැඩේ ඉඳගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දේ මට පිපාසයි වතුර ටිකක් ගේන්න. තුන් වාරයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරේ කිව්වා මෙතන කරත්ත 500ක් ගියා කුඩා දොළපාරයි වතුර ඔක්කොම අඬයලා. තුන්වෙනි වාරේ කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රය අරන් ගියාම මම පාටට වතුර පෑදුනා. මම පාටට වතුර පෑදුනා ඒක භාගතුන් වහන්සේ දැලන. ඉතින්ම ආවා පුක්කුස කියන මේ මල්ල සාරිපුත්‍රය. එතුමා බොහොම විශාල ධනවත් කෙනෙක් පාවානුවර වාසී. මෙතුමා බුදුරජාණන් වහන්සේ දැකලා ඇවිල්ලා වැළඳ. යා ඉතියා ස්වාමීනි මං ආලාර කාලම තුමාගේ ශ්‍රාවකයෙක් ඩායකෙක්. එතුමා දවසක් පාරයි සමාපත්තියෙන් හිටියා. කරත් 500ක් ළඟින් ගියා. පස්සෙන් ගියේ මම වැඳලා සුවා ස්වාමීනි මෙතනින් කරත් 500ක් ගියා දැක්කද නෑ දැක්කේ නෑ. සබ්දය වුණාද නෑ. නිදාගන්නේ එයාද? නෑ හොඳව ජීවිතේ. තොට ඒ ශාන්ත සමාපත්තිය ගැන අහන එතුමා පැහැදුණා. බුදුරජාණන් වහන්සේ අදාලා කුක්කුසය මම කියන්නේ ඊට වඩා ගැඹුරු ශාන්ත සමාපත්තිය. තථාගතයන් වහන්සේ දවසක් ආත්මාවේ මේ පිටුරු ගේක වැඩ ඉන්න වෙලාවේ බුසාගාර කියන කුටිය වැඩ ඉන්න වෙලාවේ උනාසේ නිරෝධයේ සමරදී හිටියා. විශාල වර්ෂාවක් ධාරාණී පාත වැහි වැහැලා අකුණු පුපුරලා සහෝදර ගොවියෝ දෙන්නෙක් නැති වුණා. ගවයන් හතර දෙනෙක් මැරුණා. විශාල ජනතාවක් එක්කාසු වෙලා ඉන්නකොට උන්වහන්සේ සමාප්‍රාප්තියෙන් නැගිට්ටා පිළිත් ඇවිල්ලා තථාගතයන් වහන්සේ වාස දන්නේ මේ සිද්ධිය. නෑ මම දන්නේ නෑ. ඔබ වාසට ඇහුනේ නැද්ද? නෑ ඇහුනේ නෑ. ඔබ වාසේ නිදාගන්නේ කියලා නෑ. අපේ පුදුම නේද මෙච්චර පුදුම දෙයක් අකුණු පුපුරමින් හරි වැහැලා මිනිසුන් මැරිලා සාරකොම් මැරිලා මෙච්චර ජනතාවක් සල්ලිපාත වෙලා ගෝඨාව නාසයට හුණිනේ මේ කාලවල පුක්කුස මල්ල රාජපුත්‍රයා කියවා ස්වාමීනි එදා ආලාර කාලාමතුමාගේ කෙරෙල ඇති මගේ ශ්‍රද්ධාවද කුලගේ පාසල් අරිනවා මට ඊට වඩා ලොකු ප්‍රසාදයක් අද ඇති වුණා කියලා ඊටාම දිවිසෙන සංවම් පාපින් දිලිසෙන වස්ත්‍ර යුග්මයක් තථාගතයන් වහන්සේට පිළිගන්න. භාගතුන් වහන්සේ එකක් බාරගත්තා එකක් ආනන්ද ස්වාමීන් වහන්සේට බාරගන්න කිව්වා. මේක ආනන්ද ස්වාමීන් වහන්සේ එතුමා වැඳලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේටම පෙරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඉබේම දිලිසෙන්න දඩලෙන්න ගත්තා. ඉන්නා කපුදා නන්දියේදී තථාගතයන් වහන්සේ තැන්පහසු වුණා. තැන්පහසෙලා නැවතතර ධාමත්ම ප්‍රභාසර වූ පියවර යුග්මයේ දරාගෙන නාසයේ උපරාත්තන ශාල වනෝද්‍යානයට වැඩි. යමක ශාල ආභ්‍යන්තරයේ ආසනයක් පනවන්න නියම කළ බුදුරජාණන් වහන්සේ. එතෙන් දුන්වාසේ දකුණ ඇලේ සතුකුණා උත්තර සීසකව උතුරු දිශාවට හිස දාලා බටේරට මුහුණ දාලා දකුණට ශ්‍රීපතුල් දාලා සිහියෙන් උන්වාසේ සතුකුණා. නියම කළ ආනන්දයේ මේ මුළු මහත් නගර වාසීන් රජදරුවන් කියන්ද අද අලුයම් කාලේ තථාගතයන් වහන්සේ පිරිනිවෙන බව. ඒ විදිහටම දැනුම් දුන්නාම සියලුම දෙනා හඬාගෙන වැළපි වැළපි පෙරලි පෙරලි ආව තථාගතයන් වහන්සේට වඳි. රාත්‍රී පූර්ව යාමේ ජීවනතුරු ඒ රටවාසී ජනතාවලව වැළඳේ. ඊළඟට ආසපුරා දිවි දේවතාවෝ පරසතු මදාරාමා දිව්‍ය සුගන්ධ දිව්‍ය සුණු විසිරුවා. ධනක් පමණ ගෙරවටක් තරම් මල් ගොඩවල් ගොඩ වුණා. උදාස වදාලා මෙතකින් තථාගතයන් වහන්සේට සත්කාර කළා වෙන්නේ නැහැ. සත්කාර කළා වෙන්නේ නම් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමෙන් කියලා විශේෂ දේශනාවක් වදාළා. ඒ රාත්‍රී කාලයේ අප්‍රමාණ දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ දසදහසක් සක්වලින්වා වඳින්න පුදා. උපවාන ස්වාමීන් වහන්සේටත් එතනින් ඉවත් වෙන්න සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ දාඨ. ඒ අතරත සුභද්‍ර කියන පරිද්දාජකතුනේ බුදුරජාණන් වහන්සේගෙන් යමක් දැනගන්නා ආනන්ද ස්වාමීන් වහන්සේ පාපියදී තථාගතයන් වහන්සේ අවතර දුන්න හිඳ කියන්නේ. එතුමාට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන විශේෂතර ධර්ම දේශනාවක් වදාලා ඒ මොහොතේම පරිදි වුණා ඒ මොහොතේම ගහකුලට වෙලා සව් කෙලස් නැසා මහා රහත් භාවිතපත් වුණා. මේ තමයි පස්චිම අන්තිම රහතන් වහන්සේ. ඉතින් අනුරංගනතර දුක්ඛ සංඝයා වහන්සේ අමතලා උන්වහන්සේ විසිතුරු දහස් දේශනාවන් පැවැත්තුවා. දේවාසනින් ආනන්ද ස්වාමීන් වහන්සේ හඬා වැළපුණා තථාගතයන් වහන්සේ පිරුණා නුමුණාම මා කාගෙන්ද භාවනා කමටහන් ගත්. භාග්‍යතුන් වහන්සේ කැඳවලා උපදෙස් දුන්න ආනන්දේ සෝපයෙන් වැඩක් නැහැ. ඔබ අවංකවම අදවතින් තථාගතයන් වහන්සේට මෙතෙක් කල නිත්‍ය උපස්ථායක දුරේ දැරුවා. ඔබ යම් දාසක භාවනාවට යෙදෙන්න එදාම වහාම අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න. ඉතින් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිත අදාගෙන එනේ හැමදෙනාගේ හදමින් මේ විදිහට අලුයම් කාලයට පැමිණියා. අලුයම අවස්ථාවේදී තුවාරයක් වික්ෂු සංඝයා වහන්සේගෙන් ඇව මහණෙනි බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන ආදී මාර්ග ප්‍රතිපත්ති ගැන ආදී සත්‍යයක් සංකාවක් විචිකිච්ඡාවක් කියනවා නම් මගෙන් අහන්න. මින් මත් යාහන ලැබෙන්නේ තුන් වාරයක්ම විමසුවා තුන් වාරේ නිහඬ වුණා. එතන හිටියේ වැඩි කිස්තවරයන් වහන්සේලා නව කිස්තවරයන් වහන්සේ සෝවාන්. උදාසි අන්තිමට අර හන්ද දාන වික්කමේ ආමන්ත්‍යාමිවෝ වයගම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේති කියන මේ අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඊළඟට ප්‍රථම ධානයේ පටන් ඉහළ ධානයේ දක්වා අනුපිළිවෙලින් සමයතුන. නැවත ප්‍රතිලෝම වශයෙන් මේ මන්දෝ ප්‍රතිලෝම ආදී වශයෙන් සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමයතුනා. නිරෝධයට සමවැදුණා. අන්තිමේ නැවත ප්‍රථම ඥානයේ පටන් චතුර්ථ ඥානයටපත් වෙලා චතුර්ථ ඥානයේ සිටින් නැගිටිනකොටම මෛත්‍රී පූර්ව භාග සෝමනස්සාගත ඥාන සම්පයුක්ත අසංස්කාරික කියන පටිසන්ධි ගන්නා ලද විපාකසිත සමාන අන්තිම ත්‍රිචිත්තේ පහළ වුණා. ඒ චිත්‍යාදුත්පාදසනේ පිපික්ෂණේ බංගාසනේ අවස්ථාව තුනටපත් වෙනකොට දස දහසක් ලෝක ධාතු කම්පා යද්ද පිරිනුවම් පාවදාලා මේ අවස්ථාවේදී සාම්ප්‍රතිය බ්‍රහ්ම රාජයා ගෞරව සංපයුක්ත වැඩගෙන දාතාවක් කිව්වා. සබ්බේ රජට දාතාවක් කිව්වා. අමෘත මහරහතන් වහන්සේ දාතා දෙකක් ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේද දාතාවක් වදා. මේ වාර සංවේග ප්‍රකාශක දාතා. අනිත්‍යදා ප්‍රතිසංයුක්ත දාතා. ඒවා ප්‍රකාශ කරන්න මම කාලය ගන්නේ නැහැ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අර නැවත කුසිනාරා නුවර වාසීන්ට පණිවිඩ දුන්න රජමැතියන් ඉතිහාදීන්ට තථාගතයන් වහන්සේ පිරිනොන දැන් ඉතින් ආදාන කටයුතු සංවිධානය කරා. කල්යතුම ආනන්ද ස්වාමීන් වහන්සේ ආගෙන තිබුණ තථාගත ශ්‍රේ දේහයට පිළිපදිය යුතු ඇති. ඒ විදිහටම මේ කුසිනාරා නුවර රජදරුවන්ට උපදෙස් දුන්නා. අන්තිමේ දවස් 7ක් ගියා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජෝපහාර පවත්වන්න. හත්වෙනි දවසේදී 120 වෙනි දීපපලන උසයට සීලම සුවඳවත් වූ දේ සහිතව හඳුන් දරසයට නංවල ආදාන කරන්න සූදානම් වෙනකොට දෙවියෝ දුන්නේ නැහැ. සියලු ඉස්තරාලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නතුරු බලා සිටියා. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ පාලානුවර සිට 500ක් සංඝ පිරිස සමඟ වැඩියා. තුන් වාරයක් චිතකේ වටේ දොහොත් නගාගෙන ප්‍රදක්ෂිනා කළා පිරිවරක් එක්ක. මේ පැත්තේ ශ්‍රීපතුල තියෙන්නේ කියලා ගාථා තුනක් කියලා වඳිනකොටම මේ පාදය මේ දරසායම් පිටට වැඩි. ශ්‍රී පාදයේ දෝකින් අල්ලාගෙන නලල කියලා ගන්න. සියලුම විසු පිරිස වැඳා මිනිස්යෝද සීල දෙනා වඳිනකොන් එසේ අල්ලාගනි. උදාහරණේ ත්‍රිපාදයේ අත්තරින එල මකුළු දැලක් ගිනි ගත්තා වගේ ඉබේම මේ දරසාය කෙලෙස් දැල්ල. ඒකකින් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු සසුනේ බුදුමහරහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතාවන්ගෙන් අගතන්පත් වෙමින් මෙලව ආයු වර්ණ සප බල ප්‍රඥා විනිමින් දෙලව ජයගෙන කෙලවර බුදු කසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට අදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා මෛත්‍රියෙන් මා ප්‍රාර්ථනා කරනවා